දැන් අපි සීල් රකින්නකොට මට මම දස සීල් يعني විතර රකින්න කෙනෙක් නෙවෙයි මේ ළඟදීන් දැන් තමයි මේ පොයට රකින්න පුරුදුනේ එතකොට සම්මිනවස සමාජලාට දැන් අර සංගීතයක් මොකද කරාට හිටපු ගමන් අපේ අර නිකන් අමතක වෙලා ඉන්න ගමන් කකුලේම හෙලනවා එතකොට අර අර තාලයකට තාලයක් කියනව නෙවෙයි නිකන් අර පුදු හොල හොල අර ඒක මානසික වදයක් ඒක එහෙම වෙන්නේ අපේ මනසේ සිහිය ගිලිහෙන නිසානේ. ඉතින් සීලය කියන එක සම්පූර්ණ වෙන්න අපට සති සම්පජාඤ්ඤය අත්‍යවශ්‍යයි. සති සංවරය. අපේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ සිහියෙන්මයි. සිහියෙන් තොර වෙච්ච ගමන් ඉන්ද්‍රිය සංවරය ගිලිහෙනවා. අපි අර අර හිතපු ප්‍රകൃතියට වැටෙනවා. ඒක තමයි ඒ වෙන්නේ. ඔය ඒතකොට සම්මානස්කාර. يعني සින්දුවක් විතරත් කිසිම දෙයක් නැහැ නිකන් පුරුද්දට ගන්න ඒකටත් සීලය. ඒක තමයි. ඒ ඒ පුරුද්දට උනත් ඒ අසංවර භවය. කියන්නේ කයේ අනවශ්‍ය චලනයන්. එතකොට මේ චලනය කරන්නේ කොමකටද කියන සති සම්පජඤ්ඤය අපි තුල නැහැ. ඒ නැති වුණාන් පස්සේ අපේ මනසේ තියෙන යම්කිසි නොසන්සුන් බවක් තමයි ඒකෙන් ප්‍රකට වෙන්නේ. දැන් ඕනම කෙනෙක් කකුල ඒ විදිහට ගස්සනවා නම්, හොලවනවා නම්, වේගෙන් කකුල එහෙම මේ සැලෙනවා නම් එතකොට ඒක එහෙම වෙන්නේ මේ තනත්තාගේ මානසික අසමතුලිත බවක් නිසා. මනස හොඳට සංවර වෙච්ච අවස්ථාවක හොඳට ඒකාග්‍ර වෙච්ච අවස්ථාවක යම් කාරණයකට හොඳට අවධානය යොමු වෙච්ච අවස්ථාවක ඇබ්බැහි වෙච්ච කෙනෙක් අතින්වත් අර දේ සිද්ධ වෙන්නේ එතකොට මේ දේ සිද්ධ වෙන්නෙම අර එහෙම පැහැදිලි නිශ්චිත ඉලක්කයක් මනසට නැති වෙච්ච ගමන් මනස ව්‍යාකූල වෙනවා. එතකොට අර නිින්දෙන් හීන දකිනකොට අපිට අපේ ඇත්ත ප්‍රകൃතිය මතුවෙනවා වගේ අර නිශ්චිත දෙයකට අවධානය යොමු නොවිච්ච ගමන්ම අපේ අර ප්‍රകൃති తත්වය මතුවෙනවා. ඒක සංගීතයක් හැටියට වෙනම තාලයකට නොගිය වුණාට ඒ අර කයේ කය සංවර කිරීමේ දුර්වලකම තමයි ඒ ප්‍රකට වෙන්නේ. ඉතින් මේ බඳු තැන් වලදී අපිට සිහිය පිහිටුවා ගන්න ඒවා හොඳ අවස්ථාවක්. එතකොට ඒක ගැනම සැලකිලිමත් වෙන්න පුළුවන්. එතකොට ඒකම සිහිය පිටවා ගන්න කරුණක් කරගන්න පුළුවන්. අපේ දුර්වලකම්ම අපට කමටහනක් කරගත්ත හැකි මනස පුහුණු කරගන්න.